කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර අපි හැමෝම මුලින්ම අහන සංගීතය තමයි මවගේ මුවින් නිකුත් වෙන නැරවිල්ල. හැම මිනිසෙකුටම නොදියුණු ගෝත්‍රික මිනිසාගේ පටන් ඉහළම සංස්කෘතික මිනිසා දක්වා හැමෝම අහන මුල්ම සංගීතය මවගේ මුවින් නිකුත් වෙන නැලවිල්ල. ඒ නිසා මේ නැලවිල්ල අදාළ නොවන කිසිම පුද්ගලයෙකු මේ මිහිපිට සිටින්න බෑ. පෙර දිගද අපර දිගද යන ભેදයකින් තොරව හැමෝම මුලින්ම අහන ගීතවත් හඬ සංගීතය නාදද්වනිය මවගේ මුවින් ගිලිහෙන නැළවිල්ල. අද අපි ජනරන්ජන ගී තුලින් අපි අහලා තියෙන නැළවිලි ගී කිහිපයක් යලි රස විඳින්නයි අදහස් කළේ. මුලින්ම මා තෝරාගත්ත ගීතය ඇතුළත් වන්නේ පටාචාරා චිත්‍රපටයේද. පටාචාරා චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ විශාරද ලයන ලල්ගම ගීත රචනා කළේ මඩවලේස් රත්නායක. මේ ගීතය අපි උපුටාගන්නේ පටාචාරා චිත්‍රපටයේ දරුණැලවිල්ල. اهتدى ඊටාම ලයන්විත පදමාලාවක් ගායනයක් වගේම සංගීතයක් පටාචාරා චිත්‍රපටය. අපේ බොහෝ චිත්‍රපටවලට නැලවිලි ගීතයක් අර දේශාභිමානී ගීතයක් විගත ගීතයක් වගේම ඒ වට්ටෝරුවේ එක විෂයක් හැටියට අපිට වේලාවකට පේනවා. මීළඟට මම තෝරගත්තේ තවත් චිත්‍රපටයකට සම්බන්ධ කරගත් නැලවිලි ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ ලතා වල්පොල චිත්‍රපටය මාතලන් Thank you. ई दी दु ನಿಮಗೇ ದಿಲೆಲ್ಲ ಬುಬುದು ಕುಸುಮತೆ ಮುಕುಳು ಪಾನ ಪುತಾ පුතා කුමාරා සජ ශ්‍රී වංශයේ දොයි දොයි දොයි දොයි පුතා බයි බයි බයි පුතා සංගීතවත් කළේ ආර් මුත්තුසාමි මම කිව්වා චිත්‍රපටවල නැලවිලි ගීතේ රාශියක් අපිට අහන්න ලැබෙනවා කියලා. ඊළඟට මම තෝරගත්තේ මේ දොයි දොයි දොයි දොයිය පුතා කියන නැලවිලි පද කිහිපයට තනු කොපමණ විවිධ සංගීතඥයෝ විවිධ ආකාරයෙන් එකතු කරලා තියෙනවා. එහෙම හොයලා බලන එක මම හිතන්නේ අලුත් අත්දැකීමක්. මේ දොයි දොයි දොයි දොයිය පුතා එහෙම නැත්නම් දොයිය බබා කියන පද කිහිපය සංගීතඥයින් කී දෙනෙකු තම තමන්ගේ සංගීත වපසරිය තුල නාදයට නැගුවේ කොහොමද කියන එක. ඊළඟට ඔබට සවන්පත් වන ගීතයක් ඒකට හොඳම අත්දැකීමක්. මේ ගීතය අපි උපුටාගන්නේ දෛව යෝගයේ චිත්‍රපටයෙන් සංගීතවත් කරේ සජාද් හුසෙන් ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහගේ පරමාදාව අහන්න රුක්මනී දේවීගේ මේ නැලවිලි ගීතයට විවිධ තලයන්හි ගීත අපට දකින්නට ලැබෙනවා. අපි අද අවසන් වශයෙන් තෝරගත්ත නැලවිල්ල රජ මැදුරක රාජ කුමාරයෙකු නලවන්නට ගෑයින නැලවිල්ලක්. විසතුරු ශිල්ප චිත්‍රපටයේට මහගම සේකර ලියන මේ පදමාලාව ගායනා කරන්නේ විශාරද නන්දාමාලිනී මේ නැලවිල ගීතයත් සමග අද මේ වැඩසටහනින් සමුගන්නට අපට සිදු වෙනවා. වන්වලා දුහුල් කඩින් දෙරි සඳේලිති කෙලුම් සුසාර හාර හායති ගලහා හැදෙනවා දුතුගේ සිඟිති දෙතොල් මල් වේනුවලින් සුවඳ උරා හිමින් හිමින් සුලං යදිනවා සඳුන් සෙමෙර සලා පුතුට පවන් තනනේ පවන් සලනවා අසුවක මල් කුමාරියන් වී වටින වාසනාව රුවන් වලා විගුල් කරින් දෙවි සඳේ විදි කෙලුම් උසාර ආර හායි සිහි ගලා හැලෙනවා ඔහුගේ සිංගීති දෙතොල් ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.